ගෞරවනීය මින්නාසීන අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුඤ්ඤච පරං ආඋසෝ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමතෝ පත්ත පරියන්තයිපි මත්තම්පි තතාරූපං ලාභී අපපටි විහිතා භෝගී හෝති සීලවන්තේ සබ්‍රක්‍මචාරී සාධාරණ භෝගී අයම්පි ධම්මෝ සාරාණියෝ තීති අවසරයි මේනාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ විසින් පෙළගස්සන තවත් සාරාණීය ධර්මය මේ කතාව නැත්නම් මේ හතරවෙනි සඳහන් කරන මේ සාරාණීය ධර්මය අපේ ශාසනයේ බොහොම විස්තර විදියට විස්තර වෙලා තියෙනවා. ඒ නිසා ඒ ශාසනික වශයෙන් නැත්නම් ආචාර ධර්මයක් වශයෙන් පැවතිච්ච මේකට සාරාණීය වත කියලා සංඝයාට ආචාර ධර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒකට පදනම මේකයි. ඉතින් මෙතෙන්ට අපි ආවේ ඊට ඉස්සලා කියාගෙන ආපු පෙළගස්වාගෙන ආපු සාරාණීය ධර්ම තුනක් ඉවර කරලා හතරවෙනියට මෙතෙක් අපි මතක් කරගත්තේ සාකච්ඡා කෙරුවේ මෙත්තා කාය කර්ම සාරාණීය ධර්මයක් විදිහට මෙත්තා වචී කම්ම සාරාණීය වතක් විදිහට සාරණ ධර්මයක් විදිහට මෙත්තා මනෝ කම්ම ඒ කියන්නේ මෛත්‍රී සාගත ක්‍රියා මෛත්‍රී සාගත වචන සහ මෛත්‍රී සාගත හිත කිය. ඉතින් ඒක අපි සාමාන්‍ය භාවනා ලෝකයේ අඳුරන්නේ මෛත්‍රී භාවනාව කියලා. එක එකෙත් මෛත්‍රී භාවනා වශයෙන් නම් කරන්නේ මෙත්තා මනෝකම්ම වලට නැත්තම් හිත තෙත් කරගෙන මෛත්‍රී කරගෙන මිතුරු කර ගැනීමේ වැඩපිළිවෙලක් ඊට පස්සේ තමයි ඒක ක්‍රියාවත් වෙන හැටික් තමයි නැත්තම් ඒක සමාජ ධර්මයක් බවට පත් වෙන තැන තමයි වචී කර්මය වෙන්නේ ඒ මෙත්තාගත හිතින් මෛත්‍රීසාගත හිතින් කරන වචන ඊට පස්සේ ඒක කයින් සිදුවෙන කොටස මෛත්‍රී කාය කර්ම කියන්නේ. අර මෛත්‍රී මනෝ කර්මීම නගින රැලි මාලාවල් වගේ තමයි මෛත්‍රී වචී කර්ම කාය කර්ම කියන්නේ. එතකොට වචී කර්ම නැත්නම් වචන මෛත්‍රී සාගත වචන කතා කරනකොට මෛත්‍රී සාගත ක්‍රියා කරනකොට අර මෛත්‍රී හිත නැත්නම් මෛත්‍රී මනෝ කර්ම දුකින් දිකටම වැඩෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් භාවනා කරන්න ඉස්සර වෙලා කළ යුතු පූර්වක්‍ෘතියක් විදියට පසුකාලීනව අනිවාර්ය අංගයක් වාටපත් වෙලා තිබුණා. බුද්ධානුස්සති මෙත්තාක මරුණං අසු මරණං අසුබස්සති යෝයිමා චතුරාරක්කා භික්ඛු භාවේය සීලවා කියලා මේ අපි මේ වැඩමුළුවේදී වගේ කරන කෙලින්ම කයට හිත යොදලා සිහිය පිහිටවන එක නැත්නම් ආනාපාන සතියට සිහිය පිහිටවන එක පිම්බීම හැකිලීමට සිහිය පිහිටවන එක නැත්නම් සක්මන් කරනකොට වම දක්න සීපීටවන්නේ ඉස්සර වෙලා කෙනෙක් මේ ආරක්ෂක භාවනා හතර කරලා තිබිය යුතුයි කියලා මේ ලංකාවේ ශාසනය දිනුවට ඇතිවෙච්ච මට ඒවට අපි චතුරාර්යක භාවනා කියලා කියනවා. ඉතින් ඒ නිසා 1956 ඉස්සර වෙලා එහෙම නැත්නම් කියනෝනම් බුද්ධ ජයන්තියට ඉස්සරලා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ භාවනා කියන්නේ මොකද්ද කියලා හොයනකොට නැත්තන කවදාකවත් මේ අපි කරන જાති කායගත සතියක් ආනපාන සතියක් වගේ දෙයක් හම්බෙලා නැහැ. පොතපතක පවා ශේෂ වෙලා තිබිලා තියෙන චතුරාර්යක භාවනා විතරයි. ඉති හොයලා හොයලා හොයලා හොයලා සුද්ධ කරලා සුද්ධ කරලා පුස්කොළ පොත් කරුපිටි මැදලා මැදලා හොයනකොට එතනින් මෙතනින් කෑලි ටිකක් තිබිලා තියෙනවා. මෛත්‍රී භාවනා කරන හැටි බුද්ධහනුසති නමුත් ඒකත් ඔය කියන බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රිය අසුබ මරණ සති වගේ කියනෙවත් ධාතා බන්ධනය කරලා හැන්දාවට වන්දනා කරනකොට ඒ ධාත ටික කියන එක තමයි මෛත්‍රී භාවනාව කියලා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ ධ්‍යාන මට්ටමල ගිහිච්ච කවුරක්වත් විතර නැහැ. ඔය 56ට ඉස්සෙල්ලා බුද්ධ ජයන්තියේ. ඉතින් ඒ නිසා ඉතිජාතියෙන් පස්සේ ওই මහසි භාවනා ක්‍රමයේ වගේ බොහොම රැඩිකල් වාදීව පිළිම විපස්සනා ගිහින් යන්න කරන්න පුළුවන්. ඒක මතක් කරන දෙයක්. පිළියන්න පවා විපස්සනා කරන්න පුළුවන් මට්ටමට එනකොට අර තාම සිංහල බෞද්ධයාගේ හිතේ තියෙනවා මෙවැනි භාවනාවක් කරන්න ඉස්සලා අනිවාර්යයෙන්ම චතුරාර්යක භාවනා කරන්න ඕනේ එන්නදාම මුස්සන්නවනේ විතරක් මම මේ වෙනකොට වැඩමුළුවක 30ක් කරලා තියෙනවා අනිකුත් ඒවා පරිබාහිරව කලාතුරකින් තමයි වැඩමුළුවක් ප්‍රශ්නේ නොනග හිටින්නේ ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න ඉස්සලා චතුරාර්යක භාවනා කළ යුතු නැද්ද කියලා ඉතින් ඒක මම උඟක් වෙලාට මඟාවි. මඟහැරලා කියනවා මේ භාවනා කරලා හරියනවා නම් අවශ්‍ය නැහැ. මේ භාවනා කරලා හරියන්නේ නැත්නම් මට කියන්න. ඒකට මම කොයි චතුරාර්යක භාවනාද කරන්න ඕන කියලා කියන්න. එහෙම නැතුව මේ කළ යුතු නෑ. ඒක කළ යුතුම නෑ කියලා මේ ප්‍රධාන වශයෙන්ම ඉන්න ඉරියව්වට හිත යොදන එකට අවධානය යොමු කරනවා. ඒක මම හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒ බුරුම භාවනා ක්‍රමේ හැටි. නමුත් ඒක සම්බන්ධය දැක ගන්න පුළුවන්. අපි මේ කරන භාවනාවෙන් ඔය කියන මෛත්‍රී භාවනාව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වශයෙන් තියෙනක සම්පාදනය වෙනවා ඉබේ සිද්ධ වෙනවා කොහොමද කියලා බැලුවොත් මෛත්‍රී මනෝ කර්ම වශයෙන් අද අපට උගන්වන්නේ භාවනාවේදී නැත්නම් මෛත්‍රී භාවනාවේදී අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තාන පරිහරාන්තිය තමයි හොඳට හිත සීතල කරගෙන පිරිසුදු කරගෙන බුදු බුදු පිළිමයක් ඉස්සරහට ගිහිලා මලක් පහනක් පූජා කරලා හිත පිරිසිදු කරන ප්‍රසන්න කරගෙන Taman Tamanටම මෛත්‍රී කරගන්නවා මම වෛර නැත්තේක් වෙම්මා කියලා. ඒ මොකද අපි මුළු සංසාරෙම තියෙන්නේ Tamanට Taman වෛර කරගැනීම. මුළු සංසාරෙම මම මට කැමති නැහැ. මම මගේ ගෑණිට කැමති. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයට කැමති. අර රූපෙට කැමති. මයිකල් ජැක්සන්ට කැමති. ගාමිණී පොන්සේකට කැමති. ඒ මං කැමති නැහැ මට. ඒක තමයි ඉතින් අපේ ස්වභාවයෙන් අපි නිතරම මේ ශරීර උස් කර ගන්න හදනවා ලොකු කර ගන්න හදනවා සිසුදු කර ගන්න හදනවා ඔබ මට්ටම් කරන්න හදනවා වැඩිම මේකට කොනහන එක තමයි ඒ නිසා මුළු සංසාරේ පුරාට අපි කරලා තියෙන්නේ ද්වේෂ කරලා තියෙන වර්තමාන මොහොතටයි මේ කයටයි මටයි ඒ නිසා යම් වෙලාවක මේක අපිට පේනවා දැනෙනවා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට ඉස තියන්න ගිය ගමන් ඒක නිකන් කූඩල්ලේ කොට්ට උඩ තිබ්බා වගේ පෙරලෑ. කදාකත් ඉන්න කෙනෙක්. ඒ ගිහිලා තෙතමනේට අඳුරකට යන. කූඩල්ල කියන්නේ කොට්ටි කියන්නේ හැපතනක් තමයි අපට. ඔය කූඩල්ලට කැමැත්තක් නැහැ. ඒ වගේ කොච්චර බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කිව්වත් අවේරෝහොම් කියන එක අපිට කරන්න බෑ. ඉතින් මේක එක දවසක් ඇමරිකන් යුද සෙබලෙකුට දැන් පැවිදි වෙච්ච එක්කෙනෙක් වියට්නාම් යුද්ධයට ගිහිල්ලා පැහැදිලිවම වියට්නාම් ජාතිකයා වියට්නාමේදී මැරුවා වියට්නාම් ජාතිකයෙක් වීම නිසා. ඒ තරමටම කැත විදිහට ඇමරිකාව ওই වියට්නාම යුද්ධයේදී අමානුෂික වැඩ කරා. අන්න ඒකදී යුද සෙබලෙක් එයා භාවනා කරන්න ගියාම මිෂන් මාස්ටර් කෙනෙක් කිව්වලු කට්ටියත් එක්ක වාඩි වෙලා මම වෛර නැත්තේක් මා කියන්නේ කියලා. එයාට තේරෙන්නේ නැහැ ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. ඒක වොන්දට වාඩි වෙලා මට Taman දිහාට Taman මෛත්‍රී කරගන්නයි කියලා. මම වෛර නැත්තේක් මා කියලා. ඉතින් මෙයා උත්සාහයක් ගන්නකොට ඉච්චි බිඳලා අඬන්න පටන් ගත්තලු. මොන්න විදිහෙන්වත් Tamanට Taman මෛත්‍රී කරගන්නවා කියන හිතවිල්ල හිතට දාන්න බැරිලු. දවස් 3ක් වැඩමුළුවේ දවස් 3ම ඇඬුවලු. ගිහිල්ලා කියලා තියෙනවා මාස්ටර්ට කවදාකවත් මම නිදුක් වෙම්මා නැත්තම් මම වෛරණක් චිත් වෙම්මා කියන එක මට කියාගන්න බෑ. ඒ තරම්ම මාට මම ද්වේෂ කරනවා මම මෙහෙම මරපු කෙනෙක්. රජයේට ෂෙබලෙක් වශයෙන් ඉඳලා එයා මං කොහොමද මට මෛත්‍රී කරන්නේ කියලා. එතකොට ඒ සෙන් මාස්ටර් කතා කරලා කිව්වලු ඔය දවස් තුනම අඬන්න. ඒකෙන් වෙන්නේ ඔය තමන්ට තමන් තියෙන වෛරය දුරු වෙලා මේක හුරු වෙයි මාත් එක්ක මම ඉන්න හැටි වර්තමාන මොහොතේ ඉන්න හැටි ඒක වෙනකන් ආගමක් නැහැ ඒක වෙනකන් සදාචාරයක් නැහැ ඒක වෙනකන් ආධ්‍යාත්මයක් නැහැ අද තියෙන සයිකියාට්‍රික් ලෙඩ දිහා බලනකොට සියලු සැප සම්පත් තියෙනවා ඇමරිකාව ගත්තු 140කට අසහන 110ක් ඉස්කෝලමෙන්ට අසහන එංගලන්තේ 125කට වැඩිය මේ ඔක්කොම සැප සම්පත් තියෙනවා අසහන ඒ මොකද තමන්ට තම බයිර කරනවා. ලංකාවේ පරීක්ෂණ කරපු ඒ ළමා වෛද්‍ය වරෙක් කියනවා 10ක් ළමයි ළමයින්ද මේ පාසල් යන වයස ළමයින්ද බඩගක්වත්. බඩගකුණ ප්‍රධාන හේතුව මානසික අසහන. පිටාසක් මාව හම්බෙන්න ආවට පස්සේ මං ඇහුවා ඇයි මාව හම්බෙන්න ආවේ කියලා. දැන් ඔබ වහන්සේ මේ ළමයින්ට සතිය උගන්වනවා. අපි විවිධ බේත් දීලා බැලුවා විවිධ උපදේශන දීලා දුන්නා කද්දාත් හරියන්නේ මට සෑහෙන විශ්වාසයක් තියෙනවා භාවනා කරුවොත් සතිය පිහිටෙව්වොත් මේ ළමයින්ට තියෙන මානසික අසහනය දුරු කරන්න පුළුවන් වෙයි කියලා මම කයක යහපත් අදහසක් ක්‍රියාත්මක කරමු නමුත් මම නම් කවදාකවත් හිතන්නේ නැහැ මං ඉපදිච්ච මේ ශ්‍රී ලංකාවේ අපේ පුංචි පැටවුන්ට 10% බඩේ කැක්කුම තියෙනවා කියලා බඩේ කැක්කුම කියලා කියන්නේ මානසික අසහන ඒ කියන්නේ ද්වේෂය අම්මල තාත්තලා කරන වැඩ දිහා දකිනකොට දරුවන්ට වහ කාලේ ඉවර වෙන්නේ නැහැ. ඉස්කෝලේ සර්ලා කරන වැඩ දිහා බලනකොට ගුරුවරු දෙන ආදර්ශ දිහා බලනකොට මේ පුංචි ළමයින්ට මේ මල් වගේ ඉන්න පුංචි ළමයින්ට කවදාකවත් දරන්න බෑ. ඒක පිට දාන්නේ බඩ එකක් වුණා. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් එimhe අහං අවේරෝ හෝමි කියලා. සත්‍යචි කබලකට වතුර විස වගේ චස් දානවා මිසක්ක කබල සීතල වෙන්නේ. ලැච්චිච්ච කබලකට ගිනියම් වෙච්ච කබලකට වතුර ටිකක් ගැහුවා වගේ වතුර බින්ද වැටෙනකොටම චස් ගන්නවා මිසක් හිත වෙන්නේ නැහැ. ඒක නිසා අපි කොච්චර කාලයක් යයිද පූර්වකෘත්‍යයක් වශයෙන් මෛත්‍රී අරගෙන කෙරුවත් අහං අවේරෝ හෝමි අහං අවේරෝ හෝමි අහං අවේරෝ හෝමි කියලා තමයි තමයි මෛත්‍රී කරගන්නේ. නමුත් මේ කතාව එහා පැත්තට ගෙනියන්නයි මම මේ මාතෘකාව පටන් ගත්තේ. අභ්‍යාපජ්ජෝ හෝමි අවේරෝ හෝමි කියන්නේ මට වෛරය නැති වෙනවා. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ මට කායික ලෙඩ රෝග නැති වේවා. අනීගෝ හෝමි කියලා කියන්නේ මානසික අසහන දුර වේවා. මේ කිව්ව පළියට දුර වෙන නිසා නෙවෙයි. මොකද අඩුවන්නේ එක චිත්තක්ෂණයක් හිතට වද්දන්න මම වෛර නැත්තේක් වෙම්මා, කායික රෝග නැත්තේක් වෙම්මා, මානසික රෝග නැත්තේක් වෙම්මා කියලා අපේ හිත මොහොතකටවත් බාර ගන්න කැමති නැහැ. එවැනි හිතසුව සැලසීමක් ඒ තරම මේකට වද දෙනවා දකින්නම තමයි හිත කැමති. මානසික අසහන තියෙනවා අපි තව කතා වශයෙන් කියනවා ශෝකාන්ත දුක්ඛාන්ත. නමුත් මොහතකටවත් කැමති නෑ. මම සූපත් වෙච්ච කෙනෙක්. මම නිරෝගී කෙනෙක්. මම මට මෛත්‍රී කරගන්න කෙනෙක්. මාත් එක්ක මම තමයි මගේ හොඳම මිත්‍රයා. වර්තමාන මොහොත තමයි ලොකුම ක්ෂණ සම්පත්තිය කියලා චිත්තක්ෂණවලට අපි කැමති නැති බව පේනවා. ඊට පස්සේ අන්තිම කතාවක් තියෙනවා. ඒ පද හතරේ අන්තිමන තියෙන්නේ සුඛියත්තානම් පරිහරාමි. මට මේ ලැබුණු ජීවිතය සුවසේ පරිහරණය කරන්න. ඒ නිසා හොඳට පట్టලව වාඩි වෙලා මම පట్టලව වාඩි වෙලා ඉන්නවා. ඒ පත්‍රේ මට සුවේලවනවයි කියන එකත් මෛත්‍රිය. ඒ නිසා අපි මේ භාවනා කරන්න ගිහිල්ලා විපස්සනා වශයෙන් හිතන්නකෝ. ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා කියනවනම් ඒක කායගත සත්‍යයටත් අහු වෙනවා. මෛත්‍රී භාවනාවට අහු වෙනවා. මිච්ඡර ලස්සනට පට්ටල වාඩි වුණාට බලන්න කය කොච්චර නලියනවද කියලා. කොච්චර කිව්වත් ඔබට ඕන දෙයක් කරගන්න අතපය ඕන විදිහට හසුරව ගනි. මේක සමබර කරගෙන, සාමිතික කරගෙන. අනේ මට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතයේ මේ චිත්තක්ෂණය මම සෝෂයේ ඉන්නවයි කියලා දෙන්න ගත්තට නැත්නම් මේ සුඛී අත්තානම් පරිහරාමි ලැබුණා වූ මේ මගේ මනුස්ස ජීවිතය එනකම් මේ ඉරියව්ව මම සෝෂේ පරිහරණය කරනවා කියන. ඉතින් ඒක පසු කාලීන අටුවාචාන් වහන්සේලා ලියනවා අහං අවේරෝ හෝමි කියලා කියන්නේ ද්වේෂ චරිතයට. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ රාග චරිතයට. අනීගෝ හෝමි කියලා කියන්නේ විතක්ක චරිතයට. සුඛියතන පරිහරණය කියන්නේ ප්‍රඥා චරිතයට. මුත්තම ප්‍රඥාවන්තයාට විතරයි මේ හම්බෙච්ච ඉඩමේ වාඩි වෙලා ජොලියේ ඉන්න පුළුවන්. ඒක තමයි ඉඳුන් හිටුම් පහසුකම කියන්නේ. අපිට මොන පහසුකම් තිබුණත් පස්සට විල්ලුද දුන්නත් මොන යා කන්ඩිෂන් කරත් පපුව යා කන්ඩිෂන් වෙන්නේ. ඒක දාන. බඩ දානව පපුව දාන. ලෝකෙම යා කන්ඩිෂන්. පපුව බඩ දාන. ඒ මොකද ඉන්නේ ඉරියව පහසුකම ඉඳලා. ඒ නිසා මේ මේවා භාවනා ආචාර කමන්නේ කවුරු යහනවනම් ඇයි chance මෛත්‍රී භාවනා කරලා පටන් ගන්න නැත්තේ කියලා. ඉතින් වටෙන් ගිහිල්ලා මං කියනවා වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගැනීමත් මෛත්‍රියයි. ඒකත් සුඛී යත්තානම් පරිහරාමි. ඒක ගන්න බලන්න. කොච්චර අමාරුද කියලා. මොන જાති පහසුකම් දුන්නත් පොඩ හිතපන් කියන්න බෑ. ඒ මෛත්‍රිය පටන් ගත්තා නම් එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව කොතනක හෝ පූසෙත් දිහා බලන්න කියලා මම ඊයේ මතක් කරේ. පූසා ඉන්න ඉරියව්වල බලන කොච්චර මේ සුවේලවන ගතියක් තියෙනවද? ඒ නිසා මානසික අසහනක් තියෙනවා පුරිද්දියා බලන්න කියලා. මානසික අසහනක් තියෙනවා නම් මාළු ටැංකියක් දිහා බලන්න වෙනවා. හරි ජොලියේ ඉන්නවා. අපි විතර මේ manuss ලෝකේ කියාගෙන මේක මේ පොළොවේ මතු විට විනාශ කරගෙන පරිසර දූෂණය කරගෙන අපිට ඕන සැප සම්පත් වෙන මොනම සීසනයක්වත් නැහැ. හැබැයි තිරසන් උන කවදාකවත් මානසික අසහනෙත් නැහැ. පිළිකත් නැහැ. ඒජ්නුත් නැහැ. કોઈ මානවයර තියෙන කිසිම සිවිලයිසේෂන් ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා අපි හිතානවාක මනුස්ස ලෝකේ කියලා. කරපොත්කින් එවන ඕක මේ කරපොතු ලෝකයක් බං. උඹලා විතර වද විතර ජාත්‍යර ලෝකෙම නැහැ. මේ සියලු ඔක්කොම හදාගන්නත් උඹලා විතර අපේ උඹලා විතර දුක් විඳ ජාතියන අපි ජොලියේ ඉන්නවා. අන්තිමට ලෝකෙම ඇරෙන්නේ කරපොත්තක්. මොකද පොල් කට්ටක් කාලා ජීවත් වෙන්න පුළුවන්. කාර්යයේ රේඩියස් එක කාලා ජීවත් වෙන්න පුළුවන්. අපිට පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ගැස්ට්‍රයිටිස්, බඩේ ගැක්කුම්, විශේෂ ගැක්කුම් ලෝකේ කියන හොන්තම ආහාර හිටගෙන වලදා. ලෝකේ කියන ඔක්කොම ලේද රෝග තියෙනවා. කැසපොත්ත පොල් කට්ට කාලා ජීවත් වෙනවා. මේ ළඟදී අර TikTok එකට කතා කරපු මිනිස්සෙක් කියනවා මීයකට ගයක් හදන්න දවස් 3යි යන්නේ. අපිට ගයක් හදන්න අවුරුදු 30ක් යනවා. ඊට පස්සේ ඒකට කල්බතු ගෙවන්න પરම්පරාවක් විතරයි. ඒකලදී ඒ ගේ රකින්න ඊට පස්සේ නැහිනවා. කුරුල්ලෙක්යක් කරන දවස් තුනේ. ඌ ඊගාව කන්නේ රටල්ලක් දාලා යනවා. අපි මේ කෙවල් නිසා විඳවන විඳවිල්ල දිහා බලනකොට අපි අපි විඳවන විඳවනවා කියලා කියන තේ. සැප විඳින කෙනෙක් නෑ මොකද හේතුව අපි දන්නේ නෑ ඉරියව්වේ තමයි සැප තියෙන්නේ. නැත්තම් ඉදු හිටු සප්පාස්කම් දන්නේ නෑ නිසා මේ වට පරිසරේ කොච්චර හැදුවත් තමයි තමයි මෛත්‍රී කරගැනීමේ කලාවෙන් අපි ඈත් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන තමන්ට තමන් ප්‍රේම කරනවා Taman සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒක කියනවා සම්පත්‍ති කරව ජීවත් වෙනවායි කියලා. අන්න ඒ විදිහට සන්තුෂ්ටි කරව සම්පත්‍ති කරව ජීවත් වෙනවා නම් ඒ මිනිස්සයා තමන්ගේ භාවනාවට උපරිම සේවය කරනවා. අපි මේ දඩ බෙරේ ගහලා කටු බෙරේ දාලා හරි කුරුසියට දැන ගහලා හරි භාවනා කරපන් කියවට මේකයි කරන්නේ. මේකයි සම්පූර්ණ සුවපත් වෙන්න ඕන. සම්පූර්ණ පහසුකම් ලබන්න ඕන ඊට පස්සේ තමයි හිත කයට ඒ නිසා ඒ කලාව දන්නේ නැතුව උගෝදෙනෙක් කියනවා දක්ෂ ගුරුවරයෙක් හම්නොත් භාවනාව හරියයි. නියම කර්මස්ථානයේ ආවොත් භාවනාව හරියයි. මෛත්‍රී බුදුහාමර දැකලා කෙලින්ම භාවනාව හරියයි. ඒ ඔක්කොගෙම කරන්නේ මේ හිතන කෙනා වර්තමානට වෛර කරනවා. තමන් එක්ක තමන් යාළු වෙච්ච දවස් තමයි ගමන තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය කියලා කියනවා. සුගත ගුණය කියලා කියන්නේ උන්වහන්සේ අපිට වාගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ, ගුරුවරු හිටියේ නැහැ, ශිවපසදායකයෝ හිටියේ නැහැ, භාවනා ක්‍රම තිබුණේ සියල්ල හොයාගෙන ගියා. බුදු හයකුත් දුෂ්කරවත පිරුවා. නම හිනාවේදී ගමන් කරා. ගිහින් ඉවරලා කිව්වා මම මේ වගේ දුක් වෙන්න හැබැයි පශ්චාත්තාවෙන් කතා කරන සුන්දර වූ ගමනක් ඇති උත්තරමෙන් වහන්සේ. අපි අද මේ භාවනා කරන්න ගිහිල්ලත් වල්ගේ හපාව. බුද්ධුම පැංගිති දේවල්, බුද්ධුම අමාරු දේවල් හොය ඔයා මැරෙන්න හදනවා. ඒ මොකද අර ඉන්නේ ඉරියව්වට ඉන්න වර්තමාන මොහොතට මෛත්‍රී කරන්න ඒක සුව පහසු විදියට හදාගන්න අපි ෆොරින් එක්ස්පර්ට්ස් ලා එනකන් ඉන්නවා පහසුවට වාඩි වෙන්නේ කොහොමද කියලා හිතාගන්න. ඒක සුද්ධ වෙන්න ඕනේ අපිට කියලා දෙන්න. කොහොමද සුවසේ වාඩි වෙන්නේ කියලා. කොහොමද සුවසේ හිටගෙන ඉන්නේ කියලා. මොකද ඒ තරමටම අපි අපේ කයත් එක්ක දුරස් වෙලා. ඒ නිසා කවදා හරි භාවනාව හරියනනම් කයට මිත්‍ර වෙනවා කයට මිත්‍ර වෙනවනම් භාවනාව හරියනවා. ඒකේ පොඩි තව සමාජ ධර්මිකුත් තියෙනවා. අන්න එහෙම අය අතර බුදුම එකමුතුවක් වෙනවා. ඒකවල්ලේ පොල් වගේ. එහෙම Tamanට තමා මයික් එක කරගන්න නැත්තො සමානතර කියන කුරුල්ල එකතු වෙනවා වගේ සත්පුරුෂ සංසදයට වැඩ. ඊ ආයතර භාවනාව පැයෙන් දෙකෙන් වැඩෙනවා. උත්හා ගන්න බැරි ඉච්චට වැටෙනවා. ඒ නිසා මේ ආචාර ධර්ම ටික අමතක කරලා අපිට බෑ භාවනාවක් කරන්න. භාවනා කියන එක පුද්ගලික වැඩක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒකේ එන good vibration එහෙම නැත්නම් ඒ කම්පන ආවේග අනිත් පරිසරත් එක්ක හොඳටම බැඳිලා තියෙන නිසා මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යම් කෙනෙක් වැඩෙන බවක් තියෙනවා නම් Tamange එහෙම නැත්නම් පිරිස ඉන්න පිරිසත් එක්ක ගැටුම් අඩු වෙන බවක් ඉන්න පිරිසත් එක්ක අවිරුද්ධ භාවයක් පරිසරයට හැඩ වෙන ගතියක් එහෙම නැත්නම් කාලගුණ වෙනසත් එක්ක Tamanට හැඩ වෙන්න පුළුවන් ගතියක් නැත්නම් හොඳ බාලදක්ෂිකාවක් නැත්නම් බාලදක්ෂයෙක් වෙලා ඉන්න තැනේ හැටියට සතුටින් ජීවත් වෙන්න දන්නවනම් ඒක යාගේ භාවනායේ දියුණුව හොඳටම පෙන්වන දෙයක්. ඒක ඒ වගේම භාවනා නොකරන එකකටත් කියත හැකි මේ මනසට භාවනා වැඩෙනවා කියන්නේ. භාවනා කරන අයම විතරක් නෙමෙයි භාවනා කරන නොකරන කරන අයගේ මේ ප්‍රමාණය දිනුව දකින්න භාවනා නොකරන එකනක් තියෙනවා මේ මනුස්සයා නම් ඉස්සර හරියට කලබල කරපු මිනිස්සේ දැන් දෙන දෙයක් කාලා පැදුරක් එළලා දෙන පැදුරක බුදියාගෙන පරිසරයට හැඩ ගැහෙන දන්නවා කියනවනම් ඒක කියනවා මේ සාරාණීය ගතිය ඕන කෙනෙකුට ඒක තේරෙනවා ඒක කියනවා ගස් කොළන් වලටත් තේරෙනවා ඒක කියනවා සතා සර්පයටත් තේරෙනවා කියලා නිසා ඒ දේ වෙන්නේ නැතුව අපි සෝවාන් වෙලාද අපි හතරවෙනි ධානය ලැබලා තියනවාද මේක කොහෙන්ද සාතික් කරගන්නේ කියලා අද කාලේ විශාල පිස්සුවක් ලෝකේ තියෙනවා. ඒ කොකා ඉගිලෙන්න අරින්න බෑන කන කොකාද කියලා පේ. ඒ කොක්කු ඉගිලෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ නිකාර මැට්ටෙන් හදපු කොක්කු වෙන්නේ නැති. ලස්සන බේන්න ඉනවා ඉගිලෙන්න පොඩක් අරින්න ඕනේ. එයාගේ කාය කර්ම දිහා බලන්න, වචී කර්ම දිහා බලන්න, මනෝ කර්ම දිහා බලන්න. එතකොට හිතා ගන්න බලන්න මොකද වෙන්නේ. මේ තුන කිව්වට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව එක පාඩයක් අපි අද ඉදිරිපත් කරගත් එක එන ඇත්තම කියනවා අර තුනේම සමස්තයක් වශයෙන් වගේ තමයි ඒක කියන්න තියෙන්නේ යම් කිසි භික්ෂුවක් නැත්නම් යම් කිසි භාවනා කරන කෙනෙකුටත් භික්ෂුව කියලා කියන්න පුළුවන් ඒකත් හොඳ පොතක් එවැනි යම් කිසි භික්ෂුවක් තමන්ට ලැබෙන යම් ලාභයක් වෙනවා නම් ධම්ම ලාභයක් එහෙම නැත්නම් පාත්‍රයට හම්බෙච්ච බින්නබාද ටික හරි කමක් නැහැ කියලා කියනවා. පත්ත පරියන්ත පරියන්ත මත්තම්පි ලැබිච්ච දෙයක් අනිත් අයත් එක්ක වර්ග ભેද බලන්නේ නැතුව, ಜಾති ભેද බලන්නේ නැතුව හදා බෙදා ගන්නවා නම් Taman හම්බෙච්ච බින්නබාද ටික හරි කමක් නැහැ. බණ භාවනා කරන අයත් එක්ක සමානව හදා බෙදා ගන්නවා නම් ඒ කෙනා ඒ පිරිස අතර පුදුමාකාර සමගිය වඩන සමජීවිකතාවය වඩන සංග්‍රහ වස්තු වඩන කෙනෙක් වාටපත් වෙනවා. ඒ හැම කෙනෙක්ම ඒ වගේ Taman වැඩ කරන භාවනා කරන පිරිසත් එක්ක සම සම්භෝගී කියලා කියනවා මේකට. ලැබෙන කොයි දෙයක් සමානව හදා බෙදා ගන්නවා නම් ඒකට කියන්නේ සමජීවිකතාවය කියලා. මේක තමයි පටලවාගත්ත 1939 40 වෙනකොට මේ කොමියුනිස්ට් ධර්මයේ සහ සම සමාජයේ කියන එකයි මේකයි පටලවාගත්තේ. බුදුන්සේ දේශනා කරලා තියෙනවා තාරාතිර මනින්න යන්න එපා. කොයි කෙනත් එක්කත් සමසේ බෙදාගෙන යන්න කියලා. ඔක කාල් මාක්ස් තුමා ඉදිරිපත් කරාට පස්සේ එදා 38 39 ඉඳලා 48 වෙනකම් වැඩියෙන්ම කෑවේ සංඝයා. සංඝයා තමයි මේ අද කියන හැම කොමියුනිස්ට් පක්ෂයටම නම් වනන් දීගෙන පිම්පෙට්ටි හදලා දීලා ආධාර එකතු කරලා යා හිතුවා මේක තමයි සමසම්භෝගී බව නැත්නම් මේක සාරාණීය වස්තුවක් විදිහට ලැබෙන දේ සමානව බෙදාගෙන යන්න පුළුවන්. එහෙනම් සරුවචනහන්සේ මෙතන ලෝකයේත් එක්ක හදා බෙදා ගැනීමක් නෙවෙයි මෙතන කතා කරන්නේ සීලවන්තේයි සබ්‍රක්‍මචාරී. එකට සමගිය භාවනා කරන්න අතර අදා බෙදා. මේවට කියනවා සංග්‍රහ වස්තු කියලා. සතර සංග්‍රහ වස්තු දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ මේ විදිහට හදා බෙදා ගැනීම. ඒක නිසා ලංකාව ප්‍රසිද්ධ එදා ඉඳලා පිරුණු සතර සංගරාවතින් රට සමෘද්ධිමත් වේවා කියලා එදා ලංකාවේ මේ හතරම තිබිලා තියෙනවා. රාජ්‍ය පාලන ක්‍රමය කොහොමද කියනවනම් රාජ්‍යරුවන්ගෙන් අයබදු පැනවීමක් දාස සේවාවක් තිබිලා නැහැ. කවුරුත් වගේ හම්බ කරලා තියෙනවා. කවුරුත් වගේ මාලිගාවක් හදලා තියෙනවා, පන්සලක් හදලා තියෙනවා. තම තමන් ඉඳලා තියෙන පැල්වල ඒ නිසා මිනිස් හිතේ පැල් නරක වෙච්ච දේ කිසිම දෙයක අද නටබුන් හොයන්න බෑ. අද නටබුන් හිටලා තියෙනවා පිරිවෙන් වල. අද නටබුන් හිටලා තියෙනවා පන්සල් වල, මාලිගා වල. ඊට පස්සේ පන්සලේ පිරිවෙන තමයි මනුස්සයට ඔක්කොම දේවල් සම්පාදනය කරලා තියෙන්නේ. අත්තම තිබිලා තියෙනවා මුත්‍ත්‍ත්ව තිබිලා තියෙනවා ඒ නිසා කවුරුත් වගේ මාංශලා තියෙනවා කවුරුත් එක හදා බෙදාන කාර්යය අද වගේ කුටි කඩා ගැනීමලා තිබිලා නැහැ ඒක නිසා සතර සංග්‍රහ වස්තුන් පිළිච්ච අපේ ලංකාව ආගන්තුක සත්කාරයට ඕන කෙනෙකුට පළවෙනි ආදර්ශය කියලා අද තියෙන මේ ආර්ථික ක්‍රමය අරගෙන බැලුවොත් ආර්ථිකය විෂමාකාරව බෙදී යෑම ඉතාමත්ම කැත විදියට ලංකාවේ නම් උඟක්ම තියෙන ඇමරිකාවේ. නමුත් ඒ ඇමරිකන් මොඩල් එක තමයි දැන් යන්නේ ඇති කෙනාට තියෙනව නැති කෙනාට ඇත්තෙම නැහැ. ඒ ඇති කෙනා නැති කෙනා ගැන හිතන්නෙත් නැහැ. හිතනවා නැති කෙනා කාලකන්‍යා උට හම්බ කරගෙන කන්නේ නැහැ කියලා. නමුත් වෙනස ඇති වෙච්ච ගමන් ඇති කෙනාව මරන්න නැති කෙනා ව්‍යාපාර කරනවා. නැති කෙනා සූරකණ්ඩ ඇති කෙනා සැලසුම් කරනවා. එවැනි පරිසරයක භාවනාවක් හෝ සංග්‍රහ වස්තුවක් හෝ සමසේ බෙදී යෑමක් සිද්ධ වෙන්නේ මේ අද ලෝකයේ දේශ ලංකාව වගේ රටක දේශපාලනය කරන කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කුණු වෙච්ච කොයිදෝ තියෙන දේශපාලන ක්‍රමයක් මේකට ගෙනත් දාගෙන මේ ආර්ථික සංවර්ධනයේ හරහා ජල දායක නිෂ්පාදනයේ හරහා ඒක පුද්ගල ආදායම හරහා රට දියුණු කරන්න හදනවා. කවදාවත් හරියන වැඩක් නෙවෙයි. අපේ භූතානයේ තියෙන ඒක පුද්ගල සන්තෝෂය කියලා උපමානයක් හදලා දීලා තියෙනවා. gross national happiness කිය. ඒක ඉස්ලාම ඉදිරිපත් කරපු දාසේ රටට ලෝකෙම hina වුණා. දැන් UN එක පිළිඅරන් තියෙනවා. මිනිස්සුන්ගේ සංවර්ධනය කියලා කියන්නේ සතුට. සල්ලි නෙමෙයි. ඒක පුද්ගල ආදායම නෙමෙයි. දල ජාතික නිෂ්පාදන නෙමෙයි. ඉච්ච අපි තාමත් ලංකාව මගේ රටවල් මේ යන්න හදන්නේ මේ කියන සාරාණීය ධර්මයේ පැත්තක තියලා පුළු පුළුවන් විදිහට ලෝකේ සූරණ කාපියව දුප්පත අසූරණ කාපියව ආර්ථික ක්‍රමයේ අදගෙන ඉතින් ඒකෙන් එන්න තියෙන්නේ එකිනෙකාට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වැඩි වෙනවා මේ සමජීවිකතාවේ තියෙනවා නම් මේ වචනේ සමජීවිකතාවේ සමජීවිකතාවේ තියෙනවා එක්කෙනෙකුට ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ හැම කෙනාම මුත්‍ත්‍ත්වයේදී සමානයි හැම කෙනාම අත්තමේදී සමානයි මේ මනුස්සයා කියලා අර මනුස්සයාගේ වැඩකට උදව් කරනවා. මනුස්සයා පව් වෙනදාලා මේ මනුස්සයාගේ වැඩකට උදව් කරනවා. අරන අපේ ගංගාවල වල වැඩ සිද්ධ වුණේ ඒ අත්තං ක්‍රමයට. දැන් කාමර දෙකේ ඉන්න අයියා මල්ලිලා දෙන්නවත් මොන හම්බෙලා කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ. ඒ තරම්ම මේක ඈක් කරගෙන වෙන් කරගෙන කියනවා. නමුත් මම නැවතත් කියනවා මේ සරුවච්චන් දේශිත මේ සමජීවිතතාවය ලෝකයේත් එක්ක නෙමෙයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ අඩු ගානේ භාවනා කරන්න අතර ලද යමක් තියනවා නම් සමසේ දෙදිලා යන්න හරි. එක්කෙනෙකුට විතරක් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ අපි දන්නවා. සංඝයා අතර තියෙන සාංගික ක්‍රමේදී අගත අනගත චතුදිශ සගදිනේ මේ තේනසන පූජා කරන සාංගික කරනකොට කියන්නේ පැමිණි නොපැමිණි සීදිසින් වන්න සංඝයා වෙනුවෙන් පූජා කරනවා. කවුරු ආවත් ඒකේ ලැබුම් දෙන්න ඕනේ. බාරගත්ත හැමදෙනාට විතරක් නෙමෙයි අයිති. ආනි වගේ පරිසරයක් තියෙනවා නම් ඒකේ මේ අර ආචාර ධර්ම වශයෙන් පුදුමාකාර සමානාත්මතාවයක් තියෙනවා. අද භාවනා මධ්‍යස්ථානවල මේ වගේ දේවල් ඇති කරන්න ගියාම අද කියන මානසික මට්ටම අනුව උගෝ දෙනෙක් කැමති වෙනවා. උගෝ දෙනෙක් කැමති නෑ මේ පොදු වස්තු වල පාවිච්චි කරන්න ඒ කට්ටිය තම තමන්ගේ කුට්ටි වෙන් කරගන්න හදනවා භාවනා මධ්‍යස්ථානවත් කියන. මේ මේ සූත්‍රයේදී මේ සාරාණීය ධර්ම වශයෙන් පෙන්වන්නේ භාවනා මධ්‍යස්ථාන සිල්ලුතුන් අතර සබ්‍රක්‍මචාරින්න වාසල අතර සාධාරණ භෝගී ලැබෙන ඕනම දෙයක් සමසේ බෙදාගෙන ගන්න මේක සමජීවකතාවය කියනවා. ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ සමජීවකතාවය වැඩෙනවා නම් එතන භාවනා වැඩෙනවා කියලා හිතාගන්න. භාවනා වැඩෙනවනම් එතන සමජීවකතාවය වැඩෙනවා කියලා හිතා ගන්න. ඉතින් ඒක නිසා යම් තැනක තනියම නිවන් දකින්න හදන හෝ තනියම මේ කඩාගෙන යන්න හදනවා කියොත් එතන ඉතින් ජීසුලියක් වගේ එකක් තමයි ඇති වෙන්නේ. මොකද එහෙම එන්න බෑ පද්ධතියම ඉදිරියට යන්න. ඉතින් ඒක නිසා මේ චාරාණිය වත අපේ ලොකු සාන්ති ඉන්නකොට කියන්නේ දානකෙක්ක කියලා. මිනිසුන්ගේ දාන ගෙන්න ගන්න ඕන නම් මේ බණ ටිකක් කියපුවාම පහුවෙන්ද මිනිසු කණ්ඩුදුප ටිකක් හරි ගෙනලා පූජා කරනවා. තාරාණීය වත කියලා දානක එක කියලා කියන්නේ. මම එහෙම කතාවක් කියන්නම් මේ නිින්ද යන හින්දා. ඒ අරොචනාංශේ වැඩ ඉන කාලෙම කුසල් රජුරන්ට සුමන කියලා කුමාරිකාවක් ඉපදුනා. ඒ කුමාරිකාව පෙර පොම්පින් කරපු කෙනෙක්. මාලිගාවෙච්ච විච්ච සංසිද්ධියක් අනුව කුසල් රජුරන්ට ගිහිල්ලා කිව්වා මේ ඇත්තටම සරුවච්චන් වහන්සේ සවැත් නුරට වයින්කොට සවැත් සරුවච්චන්සේ පිළිගන්න නගර දොරටුවට අවුරුදු 7ක මල්මද කුමාරියක් විදිහට මල් කුමාරයක් විදිහට සුමානාව ගිහිල්ලා තියෙනවා. සුමනත් එක්ක ඒ වෙලාවේ රජකන්‍යාවන් කියන්නේ මල්මද බිසව් 500ක් ගිහිල්ලා තියෙනවා. ඒ 500ම සෝවාන් වෙලා තියෙනවා. දැන් සුමන ආපහු ගෙදරට ආවට කුසල් මාලිගාවේ හැදුනට එයාගේ තියෙන හිත නිතරම ධර්මයේ පැත්තට එක දවසක් ඇති වෙච්ච පරිවිතක්යක් අනුව කොසල් රජුරණ ගිහිලා කියනවා මට බුදු දකින්න යනවා. ඒ අන්තපුර කාන්තාවන්ට එළියට බහිනවා කියන එක මහ විශාල ප්‍රශ්නයක් රජකෙනුයි. රජුරු අතරේ තන්නේ තීන්දුව තියෙන්නේ මොන්නම උත්සවයක් තිබ්බත් අන්තපුර කාන්තාවන්ට එළියට යන්න බෑ. මොකද එතකොට රජුරවන්ට තියෙන අර සුවිශේෂී සුඛෝපභෝගී කාන්තාව අනික් අය දකිනවා ඒ අය කාන්තාව දකිනවා නමුත් මේ සුමනාවගේ ඉල්ලීම පැහැර දාන්න බැරි නිසා රජුරෝ කරපු දේ රත 500ක් හදලා ඒ පරිවාර කාන්තාව දීලා අමුදාව ඇතුව රතවලින් ගිහිල්ලා පයින් ගිහිල්ලා ඊට පස්සේ ජේතවනාරාමයට යන්න රාජ්‍ය ආරක්ෂාව සැලසලා දුන්නා. ඒ සුමන මේ ඔක්කොම ඉවසගෙන හිටියා. ගිහිල්ලා බුදුචාන් වහන්සේ වන්දනා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැනගන්න කියලා. ඉතින් බුදුරජාණන්සේ නිස්සද්ද භාවයෙන් උත්තර දුන්නාට පස්සේ සුමනා ප්‍රශ්නේ වර්ණනනවා. ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ සමශ්‍රද්ධා සමශීලා වික්ෂුණාසලා දෙන්නෙක් ඉන්න සමාන ශ්‍රද්ධාව සහ සමාන සීල ඇතුව ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ එක්කෙනෙක් දාන දෙන්න කැමති. අනිත් වික්ෂුව දාන ගැන ඉච්චරේ ලවන්න යන්නේ නැහැ. දැන් මේ දෙන්නා මේ මහණදම් පුරලා මේ ජීවිතේ නිවන් දැක්කන්න බැරුව දෙන්නම මහාන කරපු නිසා දිවි ලෝකෙට ගියාට පස්සේ දැන් මේ දිවි ලෝක උප්පත්තියේදී මේ දෙන්න අතර මේ පුරපු වද් දෙක අනුව වෙනසක් ඇති වෙනවද කියලා. සර්වත්‍යංශය සඳහන් කරනවා සමශීලා සමසද්ධා ඒකෝ දායකෝ ඒකෝ ආදායකෝ විමාම දානීය දීපේකනා දිවි ලෝකේ ගියත් එයාට දිවිමේ ආයශ වර්ණ ශප බල ප්‍රඥා වැඩේ. අනිත්‍යන දිවි ලෝකේ ගියාට යාට ලැබෙන්නේ අච්චරම අර දාන දීපු සංඝයාට වගේ නැත්නම් මේ සාරාණීය වත පුරපු සංඝයාට වගේ නෙවෙයි ඊට වැඩිය අඩු මට්ටමේ ආයු වර්ණ සැප බල ප්‍රඥා. නැත්නම් දිව්‍යමය වර්ණ, ගන්ධ, රස, පහස, ගන්ධ අඩුවෙන් ලැබෙනවා කියන්නේ. ඒතර සුමනාව සාදු කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ දෙන්නා ඇති කලක් දිවි ලෝකේ ඉඳලා ආයවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒ දිනගේ ගතිය වෙනසක් තියෙයිද කියලා. මනුෂ්‍යාත්ම බයිට පස්සේ බුදුන්සේ සඳහන් කරනවා ඒත් සමශීලා සමසද්දා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ කියන පසුබිම නම් මේ ලෝකෙ ඉපදුනත් චාරණීය වත පුරුපු එක්කනාට මනුෂ්‍ය ලෝකේ තියෙන ආයු වර්ණ සප බල ප්‍රඥා වැඩි වෙනවා. උද රූප දකින්න හම්බ වෙනවා, ශබ්ද අහන්න, ගන්ධ රස පහස ලැබෙනවා. අනිත් කෙනාට අරතරම ලැබෙන්නේ නැහැ කියලා. ඒකට සුමනා සාදු කියනවා. ඊට පස්සේ බුදු දානංශයට සුමනා ශාන්ස මේ දෙන්නම කවදාරි පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ මේ දෙන්නට මේ ශාරණීය වත පුරුපු දාන ජීපෙක්ක නටාණි වෙනසක් තියෙනවා. ඒක සර්වත්‍යයන් සඳහන් කරන පැවිදි උණා. ශාරණීය වත පුරුපු එක්කනට ආයාචිතෝව කියන්නේ ඉල්ල ඉල්ල එල්ල වේලව මිනිසු සිවුරු පූජා කරනවා. පින්නපාත පූජා කරනවා. ක්ෂීනාසන පූජා කරනවා, බෙහෙත් පිළිකර පූජා කරනවා. එහෙම ධන දීප නැති එක්කනට අර විදියටම අනේ ස්වාමීන් වහන්සේ මේකත් බාර ගන්නකො මේකත් බාර ගන්නකො කියලා පුදනවත් අඩුයි. එයාට Tamanට අවශ්‍ය කරන පාටින් අවශ්‍ය කරන විදියට සිවුරුන් ලැබෙන්න ඉඩ තියෙනවා. ජලපෙන සප්පාය බින්ද වාත නොලැබෙන්න ඉඩ තියෙනවා. ක්ෂීනාසනයක් Tamanට ඕන විදියට නොලැබෙන්න ඉඩ තියෙනවා. බෙහෙත් පිළිකර හම්බුණත් බොහොම චිත්ත කටුක බෙහෙත් තමයි හම්බ වෙන්නේ. ඒ මොකද අර දීපු දානයේ මේ සාරාණීය වටේ තියෙන ශේෂ කුසල කර්ම නිසා කියලා. ඒකට සුමනාව සාදු කියනවා. ඊට පස්සේ සුමනාව කියනවා අර ශීපසේ එච්චර හොඳට හම්බෙච්ච නැති හාමුදුරුවෝයි ශීපසේ හොඳට හම්බෙච්ච හාමුදුරුවෝ දෙන්නම හොඳට මහන්සිලා භාවනා කරනවා. දෙන්නම නිවන් දැක්කට පස්සේ නිවන වෙනසක් තියෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරනවා නිවනේ ඔය කොයි පාරෙන් ආවත් නිවන වෙනසක් නැහැ. ලබන නිවනේ වෙනසක් නැහැ කියලා. එතකොට සුමනාව සාදුකාර දීලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නට මට උත්තර දෙන්න වෙන කවුරුත් නැත්නම් මං ආවේ මේ මනුස්ස ලෝකේ ඉන්නකන් දිව්‍ය බ්‍රහ්ම මනුස්ස පැවිදි කොයි එක වුණත් මේ සාරාණීය වත පුරලා තියෙන එකනට අවශ්‍ය කරන සිව්පස්සේ ටික Tamanට ඕන විදිහට ලැබෙනවා යම් කිසි කෙනෙක් ඒක පුරන්නේ නැත්නම් එයාට මේ ගත කරන භෞතික ලෝකේ වුණත් අඩුපාඩුකම් හිටිනවා ඒක නිසා සුමනාව කියනවා අලමේව දානං දාතුම් අලම් පුඤ්ඤං කාතුම්. නිසා ශාංශ මට හිතෙනවා ලෝකෙට කෑ ගහලා කියන්න පුළුවන් තරම් දන් දෙන්න පුළුවන් තරම් පින්කම් කරන්න. එතකොට ਸਰවචනාංශේ මේ සුමනාවගේ වචනේ බුද්ධ වචනයක් කරන්න ඕන නිසා අර විදියටම බුද්ධ ශ්‍රීමුක දේශනාවක් කරනවා අලමේව දානං දාතුම් අලම් පුඤ්ඤං කාතුම් දෙන්න හරිය පුළුවන් හරිය දන් දෙන්න දෙව්වන්න පින් කරන්න කරවන්නේ කියලා. ඉතින් මේක කියනකොට මම හිතන්නේ කට්ටිය හිට වෙනකොට මේකට වැඩිය පිං කරයි. මේකට වැඩිය දන් දෙයි. ඒ නිසා මේක දානක එක්කක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මීත්‍රිකල අපි ඒක නොකරනද ප්‍රතිපදාවක් තියෙනවා. මේ මොකද මේ මොනවා කරුවත් ඇති වෙන්න හම්බ වෙනවා අපට. කෙසේ නමුත් මේ දෙන දානෝලින් උසස්ම දාණය ධම්ම දාණය කියන එක මතක් කරගත්තොත් අපිට දානේ කියනකොටම හම්බ වෙන්නේ බුරියානි සම්භාල් බතුයි ඒලෝ ව්‍යංජන 32යි තියෙන දාන්නේ තමයි මොකද කට්ටබඩ පුරවන සුද්ධෝදන ජොබ් එක තමයි අපි දාන්නේ. අපිට මතක් වෙන්නේ මේ දානේ මේ කතා කරන්නේ ධර්ම දානේ කියලා. අපි හිතන්නේම හෙට කටින් පින්කමට ගිහිලා හොඳ කජු මාළුවක් පූජා කරගන්න නැත්තම් හොඳ තෙල් බදුන් සහිත දාන පිටක් පිළිගන්න පුළුවන් තියෙක තමයි කල්පනා වෙන්නේ. ඒ නිසා අටුවාවටත් ඒ ටික විතරයි අහුවෙලා තියෙන්නේ. නමුත් ඇතුලෙන් බැලුවොත් දෙන දේ අතුව අනුව තාමත්ම අමාරු දෙය තමයි ධර්ම දාන. ඒ නිසා සරුවච්චන් වහන්සේ ලෝකෙට දීපු දේ කියන්නේ දුද්දතං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කියලා කියනවා. සරුවච්චන් වහන්සේ මේ පස්වක මහණුන්ට ධර්මයේ දේශනා කරන්න ගිහිල්ලා විඳපු නිග්‍රහ. පස්වක මහණුන් ළඟට එනකොටම කිව්වා ඔය ශ්‍රමණයා ශාක්‍ය කුලෙන් ඇවිල්ලා ඉන්නේ. එයාට අතට බයට වැඩකාරයෝනේ දුෂ්කර ක්‍රියා කරනකොට නම් අපි සැලකුවා. දැන් ඔය ඉන්නේ අපෙන් වැඩ ගන්න එක්කෙනෙක්ව සලකන්න එපා. එක් ඕන වතුර එකක් තියන්න කැමති නැ කකුල් දෙක හොද ගන්න කියන්නේ අපි යන්න ඕනේ නැහැ කියලා පස්සක මහණුන් දුර ඉඳලා එන මේ බුදු වෙච්ච ගමන් බුදුහාමුදුරෝ ප්‍රසුමාන තුනක් පයින් ඇවිල්ලා අනුකම්පා කරන්න එනකොට සැලකුවා විදිය. නමුත් පුත්‍රජාන වහන්සේ ඒත් පුත්‍රජානසේ ගිහිල්ලා කකුල් දෙක හොදාගෙන වාඩිලා කිව්වා පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නේ. ඉතින් ඒ කට්ටිය කිව්වා යාළුවෝ ආවුෂවාදයෙන් කතා කරලා කිව්ව ඔයයි මයි වෙනසක් නෑ ඔයා කවුද අපිට බණ කියන්නේ. කිසි කෙනෙක් කැමතුනේ නෑ මේ බුදුහාමුදුරුවෝ දෙන දේ ගන්න. ඒ තුන් සැරයක් උතුරේ උත්සාහ කරා තුන් සැරෙන් පරාදයි. කිසි කෙනෙක් කැමති නෑ එකට ඉන්න අපෙන් ඔබ කවුද අපිට බණ කියන්නේ. ඒක තමයි අහන ප්‍රශ්නේ අපේ පැත්තෙන් කියන්නේ. පස්සේ සරුවචනාංශේ පස්සේ මහණුගෙන් අහනවා මං කවදා හරි අපි එකට භාවනා කරන කාලේ අවුරුදු 6ක් මම මේ ආලෝක මාත්‍රාවක්වත් දැක්කයි කියලා මම කවදා හරි අඳුර පාලා තියෙනවා කියලා. මම කවදා හෝ මේ භාවනා කරන කාලේ මට ධ්‍යාන මාර්ගඵල එපා. මට භාවනාව හරි ගියා මට ආලෝක මාත්‍රාවක්වත් දන්න කියලා හරි මම කියලා තියෙනවා කියලා. ඒකද කට්ටිය මූණෙන් මූණ බලාගත්තා. මොකද මේ පුරුෂයා කවදාකවත් එහෙම කියන කෙනෙක් නෙවෙයි. ඒක බුදුන් සවලු ඇයි මම ඔයගොල්ලත් එක්ක අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ආලෝක මාත්‍රාවක්වත් දැක්කේ දැක්කයි කිව්වේ නැත්තේ. දැක්කේ නැති හින්දා. දැන් ඇයි මම අද ඇවිල්ලා මේ පොඩ්ඩක් වාඩි වෙන්න කියන්නේ? දැන් දැක්කේ හින්දා. අන්න එතනදී පස්සකමානෝ බණහන්ට ලෑස්ති වෙනවා. ඒෂා බුදුරජාණන් වහන්සේ දීපු දේ ওই මාළුතිස් දෙයක් එක්ක දානයක් දෙන එක නෙවෙයි. උන්වහන්සේ දුන්නේ දුද්ද දන් දදාති දෙන්න අමාරු දුන්නට ගන්නේ නැති ගන්න තරම් මෝරලා නැති මිනිස්සෙකුට මේ දෙන්නේ බුදු කරුණාව. ඒක නිසා ඒ දීම තමයි මේ සිව්පස දාණයට වඩා ශ්‍රේෂ්ඨම දේ. ඒක නිසා මේ සාරාණීය වතේ අපි යම් වෙලාවක පත්තපරියන්ත පත්තපරියන්තේනපි පාත්‍යෙන් ලැබිච්ච පිටක් හෝ තව කෙනෙකුට දීලා වන දෙනකට තමයි අපි අද සාරාණීය වත කියන්නේ පින්නපාතේ වඩන ස්වාමීන් වහන්සේලා පින්න පාත කරන ආවට පස්සේ තමන්ගේ පාත්‍රයෙන් පොඩි හැන්දක් අරගෙන අනික් ස්වාමීන් වහන්සේලා ටික ටික තමන්ගේ පාත්‍රයෙන් බෙදනවා. මොකද එක එකනට හම් වෙන්නේ විවිධ ආහාර නිසා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාත් බෙදනවා. ඒතර ඔක්කොම බෙදා හදා ගැනීමක් වෙනවා. මේකට සාරාණීය වත කියලා කියනවා. නමුත් මේක තමයි මේ පණිවිඩය දෙන්න සාරාණීය වචන කියලා දෙන්න තියෙන සරලම නිදර්ශනය. උත්කෘෂ්ඨම නිදර්ශනය තමයි කාට හරි ඒක නා කැමැතිත් නැහැ. ලකින අමාරුයි කියලා. එහෙම නැත්නම් ගණන් ගන්න ඒකෙදි මේ ධර්මයක් දෙන්න පුළුවන් නම් මේ හේතුඵල වාදයක් කියන එකක් කියලා දෙන්න පුළුවන් නම් සාපේක්ෂතාවාදයක් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් මේ චිත්ත නියාමයක් කියලා දෙන්න පුළුවන් නම් ධර්ම නියාමයක් කියලා දෙන්න පුළුවන් නම් ඒදීම ਸਰවචනාංශේ කරලා ਸਰවචනාංශේ සඳහන් කරනවා කල්යාණ මිත්‍යාගේ ගතිය තමයි දුද්දදන් දදාති අම්මට අපටවත් දෙන්න බැරි දේ ඒ කෙනාගේ වෙලාව බලලා කලාව බලලා රුචි වෙන ආකාරයට ඒ දෙන දේ තමයි සාරාණීය වතේ ඉහෙළම දේ. ඒක නිසා බණ භාවනා කරන පිරිස අතර අන්න ඒ වාගේ කල්යල් බලලා තේතතෝ සච්චතෝ පියතෝ මනාපතෝ විදිහට ඇත්ත ඇති හැටියෙන් ප්‍රිය වෙන වෙලාවක් බලලා මනාප වෙන වෙලාවක් බලේ ධර්ම කොටාශ දෙනවනම් ඒක අපේ අම්මලා තාත්තලාත් ඒක දන්නේ නැහැ. අපේ පන්ති පාර ගුරුවරයා දන්නෙත් නැහැ ඒක. ඒගොල්ලෝ තියෙන සිලබස් එකේ තියෙන එක දෙව. එහෙම නැත්නම් ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ශරුවචන් වහන්සේ විතරයි කවුරු අකමැති වුණත් චිත්ත බේතක් පෝන කෙනෙකුට වගේ ඊටාම ගැඹුරු ධර්ම ඒ කෙනාට රූපයට හිත යොදන්න කියලා රූපය භාවනා කරලා කරලා කරලා සතිය වඩ아가න ඒ රූපේ ගෙවන් වෙනකම්ම සතිය දියුණුවා රූප ගෙවෙනවා. ඒතකොට රූප සංඥාමත භාවනා කරලා අන්න එතෙන්ට එනකොට මේ හිතකට එන්න පුළුවන් වංචනික ධර්ම මේමයි කියලා කෙල් ගෙඩිය පොත් අරිනවා වගේ දැන් මේක ඉදිලා මදේ කාපම් පොත් ඇරපම් කියලා වෙන් කරලා දෙනවා වගේ බුදුජානනාතික ප්‍රතිපදාව හරහා අපිට දෙන මේ බුදුහාමුදුර අපට කරන මේ සාරාණීය වත මොන්නම කෙනෙකුටවත් හිතන්න බෑ. ඒක දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. දුද්දදන් දදා දුක්කරං කරෝති ඒ සඳහා ਸਰවඥාන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම් පෙරවලු පෙරම් පුරනකොට ප්‍රාර්ථනා කරාලු මම කියන වචනයක් මොනම විදියකින් කාටවත් සැක නොවන විදියට මම මගේ ಗುಣ චර්ිතය හදාගන්න ඕනේ මේ බඩු විකුණන කෙනෙක් හෝ ඇඩ්වර්ටයිස්මන්ට් කරන කෙනෙක් හෝ ආගමක් පතුරන කෙනෙක් හෝ ඡන්දේ ඉල්ලන කෙනෙක් හෝ මනාපේ ඉල්ලන කෙනෙක් කඩ කට කණේ තියාගෙන විනා වෙලා පිටි වල ඉන්නේ පෝස්ටර් ගහගෙන hina වෙච්ච ගම ඒ හැම යකාටම කියනවා යාඩ පුද්ගලිකව න්‍යාය පත්‍රයක් සර්වඥාන්සිට එහෙම එකක් නැහැ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනකොට සර්වඥාන්සිට යම් කෙනෙක් ගැන සැක හිතුනොත් උන්වහන්සේ ඒක හදාරනවලු මේ පුද්ගලයා පිළිබඳව සැක හිතුනේ ඇයි? මම කවදා හරි වචනයක් කතා කරන්න පටන් ගත්තොත් මය තුලින් ඒක ප්‍රකාශ වෙන්න බෑ. අන්න ඒ විදිහට පාරමිතා, උපපාරමිතා, දස පරමත්ත පාරමිතා පුරලා උන්වහන්සේ මේක සම්බුද්ධ පද ප්‍රාප්තියට ආවට පස්සේ ඒක උදී ජනතාවට දෙන්න හදනකොට උන්වහන්සේ දන්නවා මේක දුෂ්කර වටක් කියලා. කිසි කෙනෙක් මේ පිළිගන්න කැමති නැහැ. ඔය ඇමරිකාවේ දැනට ගොඩක්ම කියනවා mind and life ඒ society කේ අවුරුද්දකට සැරයක් ජාත්‍යන්තර මට්ටමේ දලයි ලාමතුමා මැදි කරගෙන ඒක මාතෘකාවක් කරන භාවනා සම්බන්ධව කතා කරනවා. දැන් මම හිතන අවුරුදු ගාණක් වැඩි. ඒකෙදි මුලින්ම හිටපු කෙනෙක් තමයි ඔය රිචඩ් ඩේවිඩ්සන්. එයා ලියලා තියෙනවා emotional life of the brain කියලා. එයා තමයි මේ මොඩේ prefrontal lobes දෙක හොඳටම study කරලා ඉගෙනගෙන ඒක තමයි ශීරපායි සත්වයන්ගේ වැඩිම පරිණාම වෙච්ච එක. ඒක තමයි මනුස්සයාගේ තියෙන සුවිශේෂත්වය කියලා ගොඩාක් පරිශන කරනවා. කරලා මේ ළඟදී චිත්‍රපටියක් හැදුවා. භාවනා කෙරුවොත්, පැයක් භාවනා කෙරුවොත් දෙකක් භාවනා කරපෙන්නත් එක්ක වෙනස් බලන්න පුළුවන් තරමටම අද ප්‍රස්ථාර ඇඳලා තියෙනවා. පැය දෙකක් කරපෙන්නත් එක්ක පැය තුනක් භාවනා කරන එක නාගෙන් නිකුත් වෙන ගමා කිරණ කොහොමද, බීටා කිරණ කොහොමද කියලා භාවනා කරන්න කරන්න ඒක වැඩෙන හැටි. නැත්නම් ප්‍රතිපදා වැඩෙන හැටි ප්‍රස්ථාරගත කරලා ගිහිලා දලයි ලාමතුමාට පෙන්වනවා. ඉතියා කියනවා එයාගේ මූලික අභ්‍යාසය උනේ භාවනා කරනකොට තමන්ම භාවනාවේ දියුණු වෙන බව යෝගාවචරයට වැටහෙන්න මොන විදිහට භාවනා වැඩමුළුව සකස් වෙන්න ඕනේද මොනවා කියලා දෙන්න ඕනේද කියලා මූලික පරිශ්‍රණය තමයි බැස්සේ මේ පිළිබඳව මම දන්න හොඳම දවසකට හැමදාම පැය ගාණක් භාවනා කරන අවුරුදු 40ක් විතර දිගටම භාවනා කරපු මනුස්සයා කියනවා මම හරියට රිසර්ච් සංවිධානය කරලා තියෙනවා. මනස සම්බන්ධව භාවනා සම්බන්ධව. නමුත් මට හිතාගන්න බැරි එකයි තියෙන්නේ මෙච්චර මේ සතිය කියන එක නිකන් දෙද්දී ඇයි මෙච්චරම සුළු පිරිසක් ඒකට එන්නේ විශාල පිරිසක් නොඑන්නේත් ඇයි කියලා මට රිසර්ච් එකක් ඩිසයින් කරන්නත් බැයි. මේ සියලු සැප සම්පත් දෙන සියලු අර්ථ කුසලයේ සලකන මේ භාවනා නිකන් දෙද්දී මේ මිනිස්සුયો ඒකට නොයෙන්නේ ඇයි කියලා නැත්නම් නොයෙන්න දෙන කරුණු ගැන බලනකොට එයා කියනවා ඒක ඥානගත දෙයක්ද එහෙම නැත්නම් සම්පූර්ණ අහම්බයක්ද කවුරු එක පාලනය කරනවද කියලා පරිශ්‍රණයක්වත් ඩිසයින් කරන්න බෑ කියලා ඒ තරම්ම අහම්බයක්. ඒ නිසා සරුවච්චන් ආංශ මේක දැනගෙන මේක දුන්නට මේ ශ්‍රේෂ්ඨම දේ බව දන්නවා. දුන්නට ගණ්ඩ කැමති නැති බව දන්නවා. අන්න එහෙම තියේදී ඒ දුෂ්කරවතකරනද මම මොනතරම් සුදුස්සෙක් වෙන්න ඕනද නැත්නම් අරහං ගුණේ මයිලන් කොච්චර තියෙන්න ඕනද කියලා උන්වහන්සේ දාණයම පාරමිතා වශයෙන් දාන පාරමිතා දාන උපපාරමිතා දාන પરමාර්ථ පාරමිතා වශයෙන් පාරමිතා පුරලා හැම වෙලාවෙම බැලුවා මම මේ දෙන්න හදන දේ කවුරුත් ගන්න කැමති නැහැ. ඒක එයාගේ දෝෂේ නෙවෙයි. ඒක මගේ දෝෂේ. මම කොහොමද ඒකට උත්තර හදන්නේ කියලා. මේකට ඉතාම ලිංගතුකල විදියේ වචනයක් කතා කරනවා ඔය බුරුමේ හිටපු පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ ඒ ශාංශේ ඉතාමත්ම දක්ෂ විදිහට කමඨාන් සුද්ධ කිරීම සැලසුම් කරා. මහසි භාවනා ක්‍රමය කමඨාන් සුද්ධ කිරීම අතින් වැද්දගත් පියවර දෙක තුනක් ඉදිරියෙන් තිබ්බා. ඒ වගේම දක්ෂයි. හරීම වෙස්ටර්න් ක්‍රමයට තමයි හිතන්නේ ප්‍රශ්නයක් බාර දුන්නාම අහපුවා මේක විශ්සර කරන විදියෙන්ම තේරෙනවා උතුම ස්වාධීනව මේක කරනවායි කියලා. ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලිව්වා පේවින්ද වේ කියලා. ඒකේ පෙන්නනවා කමඨාන් සුද්ධ කරනකොට ගත යුතු ක්‍රියාමාර්ග. ඒකල කියනවා භාවනා කරන්න ආපු කෙනෙකුට ඔයා භාවනා කරලා භාවනා කරනකොට වැටහෙන දේ කියන්න කියන්නකො කිසිම කෙනෙක් කවදාවත් කියන්නේ. කියන්නෙම නෑ. ඊට ඉස්සර දාසේ කෑවේ මොනවද කියලා කියයි. එනකොට බස් එකේ ටයර් එක උලංගියයි කියයි. අල්ලපගේ දෙකනා කරන්නේ ආවල් භාවනාව කියයි ඔක්කොම නරියයි බල්ලයි කතාව විතරමයි කියන්නේ කිසිම කෙනෙකුට මේ භාවනා කරනකොට මට වැටහිච්ච ආකාරය කියන්න බෑ කියන්නෙම නෑ ඒක මේ මහ බුදුමාහාකාර දෙයක් ඉතින් ඒක මේ පඬිස්සාංශය දැනගෙන ඒකම මතු කරගන්න ඒක මතු කරන ක්‍රමවේදයක් හදලා සමීකරණ හදලා බොහොම අමාරුවෙන් භාවනාත් එක්ක මේක කියලා දීලා කියනවා යම් හේයකින් Taman ළඟට භාවනා කරන්න එන එක්කනා මෙච්චර කියලා දෙද්දි මේකටම අවධානය යොමු කරද්දි භාවනා කරනකොට වැටෙන දේ නොකියනවා නම් ඒ වැරද්ද 100%ක්ම ගුරුවරයාගේ වැරද්දක්. ශිෂ්‍යයාගේ වැරද්දක් නෙවෙයි. මොකද ශිෂ්‍යයන්ට කවදාකවත් සංසාර ජීවිතේ මේ මොහොතේ වෙනේවා කතා කරන්න උගන්ලා නැහැ අපිට භූගෝලීය ඉතිහාසයේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව කියන්නෙම පචතෝගයක්. වෙච්ච නැති එකක් වෙන තැනක කාගේදෝ එකක්. මේකට කුරුවල් වෙච්ච මනසක් ඇති මිනිස්සෙකුට බොඩක් වාඩි වෙලා වාඩි වුණා මොනවද දැන්නේ කියලා අහන්න බලන්න. කිසිම කෙනෙකුට කියන්නේ. ඒ දේ මතු කරගන්න, ඒ දේ ඉස්මතු කරගන්න අරයාගේ හිත තලන්නේත් නැතුව මේ ගන්න ප්‍රයත්නයේදී අසාර්ථකභාවයේ 100%ක් ඇති වුණත් ඒකේ වගකීම 100%ක් ගුරුවරයා සතු මිසක්කා මේ භාවනාවට එන යමක් කමක් නොදන්න යෝගාවචරයට දොස් කියන්න එපයි කියලා. එතකොට ගුරුවරයා කොච්චරක් පැතිවලින් Taman මේක ඉගෙන ගන්නකොට මම කොච්චර අමාරුවෙද්ද මේක අල්ලගත්තේ මම ඒ මට්ටමේ ආධුනික මට්ටමේ ඉඳලා ඕන යෝගාවචරය දිහා බලන්න. මම අද මෙහෙම මෙහෙම කෙනෙක් පැහියෙක් පඬිතෙක් අයියා වෙන්න හදලා කතා කරුවොත් වෙන්නේ පුදුමාකාර සංනිවේදන ගැටුමක් ඇතිවෙලා අද මුළු භාවනා ලෝකෙම අන්න ඔය අන්ධකාරයෙන් වැහිලා තියෙනවා. භාවනා උගන්වන කට්ටිය උස්සාසන ගන්න. ගුරු තනතුරු කියා ගන්න. ඒකල්ලි වෙලා ඉගෙන ගන්න එන අයට පහත් වෙන විදිහට තමයි කතා කරන්නේ. එතකොට සමජීවිකතාවයක් නැහැ. එතකොට මේ කියන සාධාරණ ගතියක් නැහැ. ඒක නිසා භාවනා ජීවිතයක් නෙමෙයි දාන ජීවිතයක් නෙමෙයි කොයි දේ කරන්න ගියත් කියලා දෙන කෙනත් අහන කෙනත් දෙන්නම ආධුනික මට්ටමක ඉඳලා කටයුතු කරන්න නම් ධර්මයේ නෛර්යානිකත්වය මේ ධර්මයේ තියෙන ගැඹුර අපිට කවදාකවත් කෙලවර කරන්න බැරි දෙයක් කියලා හිතා ගන්නවා. එහෙම නැතු හිතනවා මම අර ධර්මයේ ශ්‍රේෂ්ඨයි. මම මේක දන්නවා. මේකේ මම කෙලපැමිල්ලා ඉන්නවයි කියලා ඔලමුල පඬිතකම් හිතාගෙන ඉන්න පඬිත හිතාගෙන ඉන්න ඔලමුලේ විතරයි එහෙම කතා කරන්නේ. එහෙම කතා කරන්න බෑ මේ සාසනේ. ඒ තරම්ම ਸਰුවචනාංශික දැනුමත් එක්ක බලනකොට අපි ළඟ තියෙන කොච්චර පොඩ්ඩක්ද? ඒ දේ අපි කාට හරි දීලා මම අයියා වෙන්න හදනවා නම් මම අක්කා වෙන්න හදනවා නම් එතනම ඒ ඒ ඒ වැඩපිළිවෙල නිසාම ওই සාරාණීය ගතිය නැති වෙනවා. අපි ළඟ තියෙන මේ සාධාරණ භෝගී කියලා කියන්නේ ධර්මයේ අපිට අයිති දෙයක් නෙවෙයි. අපි හිතනවා මං අල්ලගත් එක හරි කියලා. කවුද දන්නේ? නමුත් ඒක තව කෙනෙකුට දෙනකොට ඒකෙනත් ඒකෙන් අසහනෙ අඩු කරගන්නවා නම් ඒකෙනත් ඒකෙන් ආතතිය අඩු කර ගන්නවා නම් ඒකෙනත් කියනවා නම් මට මේ කරගෙන යන්න පුළුවන් කියලා ඇත්තටම මේකෙන මං කරකගේ වැඩේට සාක්ෂියක් මිස මට ගෝලයක් නෙවෙයි. මගේ අනුගාමිකයෙක් නෙවෙයි. ඒකෙනත් සාක්ෂි වෙන එක විතරයි කරන්නේ. ඉතින් නිසා මේ ආමිෂය හදා බෙදා ගන්න කතාවෙන් තමයි අපි මේ සාරාණීයවත කියලා දෙන්නේ. නමුත් අමාරුම දේ තමයි මේ ධර්මයේ හදා බෙදා ගන්නකොට දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති පුදුමාකාරීව සිල්ලක් ඉවසන්නේ කොච්චර උදව් කරුවත් උදව් කරපේක බණිනවා බණිනවා බයිනවා බයිනවා ඒක මගේ ජීවිතේට මම දැකලා තියෙනවා උදව් කරන්න ගියොත් උදව්ව ලැබුවට පස්සේ හරි බයි ඒක හොඳටම දැනගෙන යන එකයි තියෙන්නේ මේ දෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය අදා බෙදාගෙන එයාට සැනසෙල්ලක් වෙනවනම් එයාට ඒකෙන් අසහනෙ දුර වෙනවනම් මිසක් ස්තුති සාදු කියමන් ලාභ සත්කාර සම්මාන මොන්නම දෙයක් හරි හිතන්න ගියොත් අපි ඒ සාරාණීය වත නැති වෙනවා ඒ නිසා මේක භාවනාවේ හැටි වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ගෝයන් කරලක් කිරිවදිනකොට කරල පාත්‍ර නැමෙනවා වගේ උණ ගහක් උඩට උඩට යන්න යන්න ඔළුව පල්ලෙහාට නැමෙනවා වගේ එන්න එන්න අහිංසක වෙන්න ඕන. එන්න එන්න නිහතමානී වෙන්න ඕනේ. ඉතින් ඒක සබාවක භාවනා කරන පන්තියක ඔක්කොගෙම ඇති වෙනවා නම් ඒකට දේව සභාවක් කියන්න පුළුවන්. ඒකට බ්‍රහ්ම සභාවක් කියන්න පුළුවන්. ඒකට සංඝ සභාවක් කියන්න පුළුවන්. ඒම සභාවක ජීවත් වෙන්න තිබුණත් එimhe වැඩ කරන පිරිසක් එක්ක ජීවත් වෙන්න උනත් ඒක විශාල පෙරකල පිනක්. ඒ නිසා අපි මේ ප්‍රයෝජන එහෙම නැත්නම් මේ ධ්‍යාන මාර්ගඵල හිතනා වගේම අපි වැඩ කරන පරිශදේ පිළිෂේ අතර සාමග්‍රිය එහෙම නැත්නම් සාධාරණ භෝගීත්වය එහෙම නැත්නම් සමජීවිකතාවය එහෙම නැත්නම් මේ සතර සංග්‍රහ වස්තු බෙදෙන ගතිය ඇවිල්ලා නැත්තම් මතක තියානින්න පිළිසෙ දෝෂයක් නෑ මගේ දෝෂය මම මේට වැඩිය මේකට අහිංසක වෙන්න ඕනේ. මම මේකට මිට වැඩිය නිහතමානී වෙන්න ඕනේ. මම මේ යත්තන් දෙක තේරෙන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් තමන්ගේ ආජීවය සකස් කිරීම අතින් ඇත්තටම වැඩේ පටන් ගන්න සෝවාන් වුණාට පස්සේ කියලා කියයි. ඒක ඉස්සලා කරනවා නිකන් විකට ඇඳුම් තරක විතර බලන්න. යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබුවාට පස්සේ තමයි එයාට තේරෙන්නේ ඒකට ගැළපෙන විදිහට ජීවන රටාව සකස් කරන්න හැටි, වචන කතා කරන්න හැටි, ක්‍රියා කරන්න හැටි. ඒක නිසා අපි එතෙක් කරන්නේ මේ ශිල්පද රැක්ක කරාට ඒ ශිල්පදයේ ගැඹුරු අර්ථය තේරුම් අරගන්න නෙවෙයි. ඇයි අපි මේ ශිල්පද රකින්නේ? ඇයි අපි මේ නිහතමානී වෙන්නේ? ඇයි අපි මේ සරල ජීවිතයකට බහින්නේ කියලා ඒත්තු ගන්නලා දෙන්න බෑ යම් මට්ටමකට භාවනා වැඩුන්නේ නැත්තම්. වැඩෙනවත් එක්කම ඒ නිහතමානිකම එන්න පටන් ගන්නවා. ඒක නිසා පසුගිය අවුරුදු 40 දිහා බලනකොට ලංකාවේ සතුටු වෙන්න පුළුවන්. දැන් ඉන්නවා සෑහෙන පිරිසක් ඒගොල්ලෝ යමක් කමක් ඇතුව ජීවත් වෙනවා. නමුත් මේ භාවනා ජීවිතයට ආපුවාම මේ හදා බෙදා ගැනීම අතින් සිව්පසයත් දැනුමත් අපි යම් මට්ටමක පොහොසත් මට්ටමක් අද තියෙනවා. මේක දකින්න පිළිස අඩුයි. මොකද උඟ දෙනෙක් බලන්නේ මේ ආමිෂ පැත්තෙන් නැත්තම් මේ පූජා සත්කාර පැත්තෙන්. නමුත් භාවනා පැත්තෙන් බැලුවොත් අද ඒ අපි 70 ගණන් වල තිබිච්ච භාවනාවේ දියුණුව යම් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. අන්නේ බව දකින්න උනත් තමන් භාවනා කරන්නෙක් බවටපත් වෙන්න එහෙම නැත්නම් අපි ශාසනය කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද එකක් ශාසනය කියලා හිතාන්නේ විකට ඇඳුම් තරගයක්, ඔළු බක්කො නැටවිල්ලක්. ශාසනය දැනගන්නම් Tamange අහිංසකමත් එක්ක මේ විශාල අනාථපිණ්ඩික සිටුතුමා විශාකා වගේ සම්පූර්ණ යදවීමකින් වැඩ කරන පුරුෂක් පිරිසක් ඉන්න බව තියෙනවායි කියලා කියන්නේ මේ සාරාණීය ධර්මත් වැඩ තනි තනිව භාවනා කරන පිරිසකුත් ඉන්නවා ප්‍රතිඵලක් තියෙනවා අඳුරේ නෑ වැඩේ සිද්ධ වෙනවා ඒ නිසා අපි මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇතිවෙච්ච මේ පොඩි වෙනස අපි කොහොම හරි අපේ දෙවෙනි પરම්පරාවට දීලා ශාසනය කියන්නේ මේකයි මේ අඳුරේ නෙවෙයි මෙන්න මේ බව මේ දායාදේ නොදී මැරුණොත් අපිට කියන්න වෙනවා අපි නිමි પરම්පරාවට අහු වෙනවා කියලා. නිමි પરම්පරාවට යන්න දෙන්න එපා. බෑ කියලා හිතන්නත් එපා. සාරාණීය ධර්මත් වඩන්ඩ භාවනාවත් වඩකරනද කරලා ඉදිරියට යනකොට තමයි තේරෙයි ඒකට දහසකොත් එකක් බාහිරේ සාක්ෂි තියෙනවා. අන්නේ සාක්ෂියට මාත් සාක්ෂිකාරයෙක් වුණා නම් ඒක අපේ ජීවිතේ පිරිච්ච ගතියක් එයි. ශාසනයට කරණ තියෙනත් අපිට එච්චරයි. ඒ ශාද දවස් ධර්ම දේශනාවත් නිම කරමින් සියලු දිනාට මේ සාරාණීයවත වැටහේවා. ඒ වගේම තමන්ගේ ජීවිතයත් සරල කරගෙන අහිංසක කරගෙන නිහතමානී කරගෙන මේ සර්වජන් වහන්සේ පෙන්නපු සාරාණීයවත ලෝකයටත් පෙන්නලා අපි අපේ උරුමය රැකගන්න දායක වමු එසේ වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.